ඔබ සම්දින්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයට. කොළඹින් දිනියයින් හුන්නස්ගිරියෙන් කරඝාතෙන්ෙන් රදල්ලෙන් සහ යාපනයෙන් 91.7 න් යටියන් තුටින් හපුතුලෙන් සහ කොකාවිල් වලින් 91.9 න්. දැන් පෙරවරු 10යි විනාඩි 9යි. මහසිකිරි ගලේ මුදුනක උඹේරු බලන්නම හොරෙන් හවසක මාත් එතනට ගොඩ වුණා ගුවන්විදුලි මාධ්‍ය කලාවේ මීළඟ හැඩය මීළඟ මීවිත සීගිරිය සංස්කෘතිකාගාරය මහාචාර්ය රාජ් සෝමදේව මහාචාර්ය අනුර මනතුංග ගීත රචක කුමාර ලියනගේ කිවිවර මහින්ද ප්‍රසාද් මස්සිබුල සංගීතවේදී නවරත්න ගමගේ ඉන්දිකා උපමාලි සමන් ලෙනින් සංකර සුරේෂ් කල්පනා කාවින්දේ රනිල් මුදුන්කොටුව සමග ගුවන් විදුලි වාදක මණ්ඩලය මේ ළඟ මේ වෙත සීගිරි නන්දකගේ උලුලු කුලේ සැලි නිරිය ලතාවයි අයිබෝන් මේ ළඟ මේ විතර ගෙවුණු තෙවසරක් පුරා අප මෙරට සිංහල ගීත සාහිත්‍ය සංගීතය මාධ්‍ය පිළිබඳ හා එහි විශිෂ්ටතා දැක් වූ නිර්මාණකරුවන් පිළිබඳ කියවීමක නිරත වුණා. ස්ටුඩියෝ 6ද ස්වදේශී රටාද ඊට වේදිකා තනා දුන්නා. ඒ සියලු කියවීම් අප ඉටු කළේ මේ හද ගැහෙන හඬ මැදිරිය. ස්ටුඩියෝ 6 එහෙම නැත්නම් කුමාරතුංග මැදිරියේ වේදිකාවේ සිට ඒ උත්සාහයන්ගේ මේළඟ ප්‍රතිඵලය සහ මේළඟ පියවර වන්නේ මීළඟ මීවිත මීළඟ પરම්පරාවට දානය කරන ප්‍රඥාව සහ රසවින්දනය මීළඟ මීවිතයි අපි ඔබ මේළඟ මේවිත ආරම්භ කරන අවස්ථාවේදීම ඔබ අමතා අපි පොරොන්දුනා අපි කිව්වා මේළඟ මේවිතේ හැඩය ස්වરૂපය වෙනස් වෙන බව වෙනස් වීමට උචිත බව ඔබ විසින් යෝජනා කළා අද ඒ මේවිත රස ස්පර්ශයටයි මේ සෝදානම් වන්නේ සීගිරිය සීගිරිය anu මත්පන්නෙකුට මේ විතක්මයි. සීගිරිය anu කලාගාරයක්. සියවස් ගණනක් තිස්සේ ප්‍රශ්න කරන කලාගාරයක්. එය සංස්කෘතිකාගාරයක් ලෙස නම් කළද වරදක් නැහැ. ඒ වගේම නිගමනය කර අවසන් කළ නොහැකි තරමේ සංස්කෘතිකමය පරේෂණාගාරයක්. එහෙව් සීගිරිය සිත්තරුන්ද දියාලුවෝද රුක්වඩුවෝද ගල්වඩුවෝද ඔවුන් විසින් අපට තනා දුන් ඒ සීගිරිය පිළිබඳ කියවීමකටයි අපි මේ සූදානම් වන්නේ ස්ටුඩියෝ 6 එහෙම නැත්නම් 6 වෙනි මැදිරිය කුමාරතුංග මැදිරියේ වේදිකාව දැන් අපි ඒ ව්‍යාත්මාණ්ඩපේට වෙන් කරන්නට සූදානම් සීගිරිය පිළිබඳ කියවීමට සීගිරිය රසෝත්පාදනය කිරීම උදෙසා මා දැන් ආරාධනා කරන්නේ ඒ විදතුන්ට සීගිරිය පිළිබඳ පරේක්ෂණවල නිරත වෙමින්ද ඒ පිළිබඳව මතවාද ජනගත කරමින්ද අලුත් දෑ සොයමින්ද අපට දැනුම දානය කරන්නා වූ විද්වතුන් කිහිප දෙනෙක් මගේ මුල් ආරාධනය මහාචාර්ය රාජ් සෝමදේවයන්ට මේ ළඟට මගේ ආරයුම සීගිරි පිළිබඳව පරීක්ෂණය කරමින් ඒවායේ දැනුම විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ට දානය කරමින් අපට බෙදා දෙමින් මේ පිළිබඳව අලුත් කියවීමකට මන් සොයන මහාචාර්ය අනුර මනතුංගන් හට මේ ළඟට මගේ ආරාධනය බොහෝ දෑ පිළිබඳව වෙනස් විදිහකට හිතන්නට රිසි මාධ්‍ය සමග සම්බන්ධ වෙමින් විශේෂයෙන්ම ගුවන් විදුලියත් සමග ඒ වගේම ගීත රචකයෙකු ලෙසද ඊයේ පෙරදා සම්මානයට පවා පාත්‍ර වෙමින් අපේ ගීත සාහිත්‍යයට මියුරු සුරස ගී නිර්මාණයන්ද දානය කළ විද්වතෙකුට ප්‍රවීණ ගීත රචක කුමාර ලියනගේ ඊළඟ අසුන මීළඟ කැඳවීමට පෙර හිස්ව තැබීමට මට අවසර. එයයි කියා මම ඔබට ඉදිරියේදී පෙන්වන්නම්. ඉදිරියේදී කියන්නම්. අපි එසේනම් තවත් කල් වේලා නොගෙන අපේ කතාබහ ආරම්භ කරමු. ගීතාසන ගමන් මේ කතාබහ ඉදිරියට ගෙන යමු. මුලින්ම මාචාර්ය රාජ් සෝමදේව යන්නේ අපිට මුලින්ම පැහැදිලි කරලා දෙන්න. අපේ මේ කතාවට ප්‍රවේශයක් ලෙස සීගිරි කියන්නේ කුමක්ද? එය බලකොටුවක්ද? එය රාජ්‍යයක්ද? එය කලාගාරයක්ද? නගරයක්ද? මොකක්ද මේ සීගිරිය? සීගිරිය සම්බන්ධයෙන් අපේ පොදු මතයක් සමාජයේ තිබෙනවා. අපි සීගිරිය ගැන කතා කරන වෙලාවට අපි ඒක නිතරම කියන්න පුරුදු වෙලා ඉන්නේ සීගිරිය බලකොටුවක් කියලා. නමුත් අපි පසුගිය දශක 3ක 4ක මේ රටේ හිටපු කීර්තිමත් විශේෂඥයෝ මේ සම්බන්ධයෙන් කළා තිබෙන පර්යේෂණ දිහා බලනකොට අපිට සීගිරිය ගැන අපේ තිබිච්චේ මේ අපි දිගින් දිගටම හිතපුවේ සම්ප්‍රදායික මතය ටිකක් වෙනස් කරන්න වෙනවා. සීගිරිය ගැන අපි අද මේ වේදිකාවේ කතා කරන්නේ මහා ගැඹුරු කටෝර රළු පර්යේෂණ දත්ත නෙමෙයි. අපි අද ඉන්නේ කවුරුත් ඒක කලාකෘතියක් సౌందర్యාත්මක අවකාශයක් හැටියට රස විඳින්න. එතකොට අපිට මේ සංකල්ප රූපය අපේ හිතවලට ප්‍රවේශ කරගන්න නම් සීගිරිය සැබෑ తත්වය පිළිබඳ වැටහීමක් අපිට තිබීම අවශ්‍යයි. එතකොට මේ තැන ඉඳලා අපි බැලුවොත් සීගිරියේ තිබෙන වාස්තු විද්‍යාව ඒ වාස්තු විද්‍යාවට තදානුබද්ධ සෙසුවංග චිත්‍ර ගීත වර්ණ ගැන්වීම් ජල තටාක ජලමල් আদি නොයෙකුත් දේවල් සමස්තයක් හැටියට අරගෙන අපිට බැලුවොත් සීගිරිය අද අපි තේරුම් ගන්නේ නාගරික මධ්‍යස්ථානයක් හැටියට. අපි දන්නවා නගරයක් කියලා කියන්නේ පුරාණ කාලේ රජු නැත්නම් ප්‍රධාන පාලකයා ස්ථානගත වෙන අවකාශය තමයි නගරයක් බවට පත් වෙන්නේ බොහෝ අවස්ථාවල. එතකොට සීගිරිය අපට පමණක් නෙමෙයි අද ලෝක උරුමයක් හැටියටත් ප්‍රකාශයට පත්වලා තිබෙනවා. අපි වටහා ගන්න ඕනේ ඉතින් ඒකේ තියෙන වැදගත්කම කොමක්ද කියන එක. ඒ කියන්නේ ඊටම කෙටියෙන් සාරාංශ වශයෙන් කිව්වොත් අපිට මතකයේ තියාගන්න සීගිරිය අද අගය කරන්නේ ක්‍රිස්තු වර්ෂයෙන් 5 වෙනි සත වර්ෂයේ ඒ කියන්නේ මේට අවුරුදු 1400කට පමණ ඉහත කාලයකදී නිර්මාණය කළ නාගරික සැලැස්මක් සහ ඒකේ තියෙන වැදගත්කම තමයි ලෝකේ මේ වගේ නාගරික සැලැස්ම තියෙනවා. නමුත් මේ සීගිරි නගරය ක්‍රිස්තු වර්ෂයෙන් 5 වෙනි සතවර්ෂයේ අගභාගයේදී පමණ වැළලිලා ගියාට පස්සේ ඒක 1830 ගණන් වල අපි මේක නැවත දැනගන්නකොට ඒ දැනගන්න අවස්ථාව දක්වා ඒක වැළලී තිබුණා මුකුත් වෙන්නේ නැතුව. ඊට පස්සේ 831 න් පස්සේ මේ ගැන වැඩ කරපු නොයෙක් කෘතහස්ත පරේෂකයෝ ඒ වැසී තිබුණු දේ අර අපේ ජාතක පොතේ තියෙන භෂ්මයෙන් ප්‍රතිච්ඡන්න ගිනි අඟුරක් දක්වන්නාසේ කියලා. ඒ කාලයේ වැලිතලාවෙන් වැසී තිබුණු දේ නැවත නිරාවරණය කරාම අපිට දකින්න තිබුණේ පස්වෙනි සතවර්ෂයේ වැළලී ගිය නාගරික සැලැස්ම. ඒක තමයි යුනෙස්කෝ වගේ අන්තර්ජාතික සංවිධානයක් සීගිරිය ලෝක උරුමයක් ලෙස පිළිගන්න ඉදිරිපත් කළා ඒක ප්‍රකාශයට පත් කරේ. ලෝකේ නොඑක් තැන්වල තිබෙන එවැනි පරණ උද්‍යාන, මෝගල් උද්‍යාන තියෙනවා ඒවා විතරක් පරණ නෑ. නමුත් ලෝකේ තියෙන ඒ වගේ උද්‍යාන. නමුත් ඒවා කාලෙන් කාලයට කාලෙන් කාලයට ප්‍රතිසංස්කරණය වෙමින් මේ මුහුණුවරට ඇවිල්ලා තියෙන්නේ. නමුත් සීගිරියේ තිබෙන විශේෂතාව තමයි පස්වෙනි සත වර්ෂයේ ඉදි කරලා අවුරුදු 18ක් වගේ කෙටි කාලයකදී ඉදි කරලා ඊට නොබෝ කලකට පසුව ඒ අතහැරී ගිහිල්ලා ඒ ඉතිහාසයේ වැළලුණාට පස්සේ ඒ ආකාරයෙන්ම නැවත අපිට මේක මතු කරගන්න පුළුවන්කම තිබුණා. ඒ නිසා සීගිරිය දෙස බැලිය යුතු ආකාර දෙකක් තියෙනවා. එකක් සීගිරිය නාගරික මධ්‍යස්ථානයක්. එහෙම කියනකොට නොයෙක් ප්‍රශ්න ඇති වෙන බව අපි දන්නවා. අසන්නෝ ශ්‍රාවකයෝ අතර. මොකද අනුරාධපුර ය නගරයක් හැටියට ක්‍රියාත්මක වෙමින් තිබියදී සිගිරියත් නගරයක් හැටියට විකාශය වෙන්න පටන් ගන්නවා. මේක ඇතුලේ තිබෙනවා දේශපාලනික සමාජික හේතු ඒවා තාම දීර්ඝ විග්‍රහයකට අයිති දේවල්. නමුත් කාශ්‍යප පළමුවන කාශ්‍යප කියන නිර්මාණාත්මක පෞර්ෂය ඔහුගේ දැක්ම ඔහුගේ ඔහුගේ කුසලතාව සහ ඔහුගේ දරා ගැනීම මේ කියන ඔක්කොම ලක්ෂණ එකට එකතු වෙලා මේ අනුරාධපුරයට ගව් කිහිපයක් එහැයින් මේ ස්වභාවික පර්වතයක් කේන්ද්‍ර කරගෙන මුළු ලෝකයම විස්ම ගන්වන මුළු ලෝකයම ආනන්දයට පත් කරන සුවිශිෂ්ට නාගරික නිර්මාණයක් ගොඩනැගුණා. ඉතින් අපි දන්නවා නගර කියලා කියන්නේ බොහොම සංකීර්ණ ස්ථාන. ඉතින් සීගිරිය අපි අගය කළ යුත්තේ ක්‍රිස්තු වර්ෂයෙන් පස්වන සතවර්ෂයේ නිර්මාණය කරන ලද ඉන්පසු විශාල වෙනස්කමකට භාජනය නොවුණු ඒ ස්වરૂපයෙන්ම පෙන්눔 කරන සුවිශේෂී නාගරික මධ්‍යස්ථානයක් හැටියට. හොඳයි. අපි කතා බහ ඉදිරියට ගෙනමු. ඔබ ඔබතුමන් කිව්වා වගේ මේ මේ කතා බහේ රසය උත්පාදනය කිරීම පහසු කාරණයක් නෙමෙයි. මේක පරේෂණ තොරතුරු අපිට කියන්න සිද්ධ වෙනවා. හැබැයි ගීතය සංගීතයම තමයි අපි ඔබට ලබා දෙන්නට වැඩිපුර උත්සාහ දරන්නේ මේවත් ජනගත කරමින්. සුල්සාන්තයන් ලංකාවේ ගුවන්විදුලිෙහි හෙළ මියැසිය විහිකිරි මුදෙසා විශිෂ්ට මෙවරක් කළ සංගීතවේදියෙක් පරේෂණාත්මක පියවරන් රසක් ඔහු ගන්න ලැබුවා. ඔහු සීගිරි ගී ඇසුරෙන් සීගිරි පරේෂණ ගී ගුවන්විදුලි රටට දානය කළා. ඒ අතරින් නිර්මිත ගීයක් තමයි අපි ඊළඟට ඉදිරිපත් කරන්නේ මුල්ම ගැයීම ලෙස. මේ ගැයීම ඉදිරිපත් කරන්නේ සාගර සුරේෂ් සහ කණ්ඩායම සුනිසාන්තයන් ගැයූ සහ ඔහු තනු නිමැවූ ගීතයක්. අපි ආරාධනා කරනවා සාගර සුරේෂ් සහ කණ්ඩායමට මේ ගීය ගැයීම සඳහා. Thank you. ඔබේ කතාවට ප්‍රවේශයක් ලබා ගනිමු. සීගිරි ගී, ඊළඟ සීගිරි චිත්‍ර. සීගිරි ගී කියමුකෝ සීගිරි ගී සීගිරි පිළිබඳ අපට ලබා දෙන පුවත, තොරතුරු සහ සීගිරි ගී වල තිබෙන වැදගත්කම. අතරම සීගිරි සීගිරිය පිළිබඳව විවිධ ප්‍රවාද තිබෙනවා. සහ මහාචාර්ය රාජ සෝමදේවන් කිව්වා වගේම සීගිරිය පිළිබඳ විවිධ හැදෑරීම් ගවේෂණ තිබෙනවා. මේ සීගිරි ගීවල තිබෙන එක් ගීයක් මම හිතනවා මහාචාර්ය රාජ සෝමදේවයන් මතු කරපු නාගරික සංකීර්ණයක් කියන අදහස යම් කිසි දුරකට ඉස්මතු කරනවා සීරජ යසසසිරි තුබු මුළු ලෝ පැතිරි කියන අදහසින් ඒ සමකාලීන ඒ කියන්නේ දැන් මූලික වශයෙන් ගත්තාම සීගිරිය අපි හදාරනකොට කොටස් දෙකකට අපි වෙන් කර ගන්නවා එකක් තමයි ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේ කාශ්‍යප යුගය ඊට පස්සේ ක්‍රිස්තු වර්ෂ 6 7 ආදි වශයෙන් ගොඩනැගෙන පොදු ජනයා ඇවිත් මේ කවි රචනා කරපු යුගය. දැන් මූලික වශයෙන් හිමානන්ද මම හිතන්නේ අපේ සීගිරිය පිළිබඳව තිබෙන ගැටලු සහ නූතන සමාජයේ තිබෙන ප්‍රශ්න මම දකින්නේ එකක් තමයි දැන් අපි ਵਿਚාරයේදී අපි සංකල්ප දෙකක් කියනවා එකක් විසම මුහුර්තය එහෙම නැත්නම් සම මුහුර්තය කියලා. ඒ කියන්නේ විසම කාල එහෙම නැත්නම් සම කාල කියලා අපි මේ සංකල්ප දෙකක් ගේනවා. එතකොට ඒකේ අදහස් වෙන්නේ අපි සමස්තයක් අපි අධ්‍යයනය කරනකොට කාලය නොසලකා හැරලා සාකච්ඡා කරනවා එහෙම නැත්නම් කාලය සලකලා සාකච්ඡා කරනවා. දැන් සීගිරි සිතුවම් සහ සීගිරි ගී බොහෝ විට නූතන සමාජය තුළ අර්බුදයට ලක් වෙලා තියෙන්නේ මගේ දැනීමේ හැටියට මගේ කියවීමේ හැටියට මේ විසම කාලයේ එහෙම නැත්නම් මේ සම කාලයේ මෙන්න මේ සංකල්ප දෙක ඔස්සේ තමයි මේ ගැටුම එන්නේ. එතකොට සම කාලයේ එහෙම නැත්නම් කාලය පිළිබඳව නොසලකා මේ සියවස් ප්‍රභේදය නොසලකා සීගිරි ගී සීගිරි චිත්ත පිළිබඳව කියවන්න ගිහිලා තමයි වර්තමානයේ තරුණ පරපුර මම හිතන්නේ බොහෝ විට අර්බුදයකට ලක් වෙලා තිබෙන්නේ. දැන් මූලික වශයෙන් ගත්තාම සීගිරි චිත්‍ර ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසට අයත් වෙනවා. සීගිරි කවි ගීත සීගිරි ගී ක්‍රිස්තු වර්ෂ 6න් 7 8 ආදී වශයෙන් මේවා ලියවිලා තියෙනවා. දැන් මේ මූලික ක්‍රිස්තු වර්ෂ 6 ඉඳන් 13 14 දක්වා තියෙන සමස්ත සීගිරි ගීවල තිබෙන අදහස් සියවස් ගණනක මිනිසුන්ගේ අදහස් පොදු මිනිසුන්ගේ අදහස්. එතකොට ශීඝ්‍ර චිත්‍රවල තිබුණු මූලික අරමුණ, ඒ කියන්නේ යම්කිසි විශේෂක පැවැත්ම සහ විශේෂක අදහස්වල පැවැත්ම කියන්නේ දෙකක් කියන මූලික අදහසේ අපි ආවොත් ශීඝ්‍ර චිත්‍රවල මූලික අරමුණයි ශීඝ්‍ර චිත්‍ර දෙස බලලා පොදු ජනතාව ලියපු අරමුණයි පැහැදිලිව වෙනස්කම් තිබෙනවා. එතකොට දැන් මේ මූලික ශීඝ්‍ර ගී ටික අපි එකතු කළා කියවන්න ගියාම තමයි මේ සංකීර්ණත්වය ඇති වෙන්නේ. දැන් මම මූලික වශයෙන් කැමති දැන් සීගිරි ගී ලියවිලා තිබෙන සියවස් ගණන බැලුවොත් 6 වෙනි සියවසේ සීගිරි ගී දෙකක්, 7 වෙනි සියවසේ සීගිරි ගී දෙකක්, 8 වෙනි සියවසේ සීගිරි ගී 283ක්, 8 වෙනි හෝ 9 වෙනි කියා තාම නිර්ණය නොවුණු 177ක්, 9 වෙනි සියවසේ සීගිරි ගී 308ක් 9 හෝ 10 කියන නිශ්චය කරපු නැති සීගිරිගි 8ක් 10 වෙනි සියවසේ සීගිරිගි 22ක් 11 වෙනි සියවසේ 7ක් 12 වෙනි සියවසේ 12ක් 13 වෙනි සියවසේ 11ක් සහ නිශ්චය කරපු නැති 3ක්. එතකොට ඊට පස්සේ ගී ආකෘති වලින් යාගී 403ක් කව්ගී 86ක් දුවංගගී 74ක් බඹරගී 28ක් උමතුගී 11ක් මත්වලගී 2ක් කාරිකාගී දෙකක්, ලියුම්ගී එකක් සහ නිශ්චය නොකළ ආකෘති 28ක්. දැන් මෙතන තිබෙන මූලික ප්‍රශ්නය තමයි හිමානන්ද දැන් සීගිරි ගීවල තිබෙන මේ කාන්තාවන් පිළිබඳව තිබුණු අදහස් මේ අටවෙනි සියවසේ තිබෙන මේ විශාල වශයෙන් රචනා වුණු මූලික සංකල්පවල තිබෙන්නේ මිරිඳාගේ එහෙම නැත්නම් කාශ්‍යප රජතුමාගේ වියෝවෙන් වියෝගයටපත් වුණු කාන්තාවන් පිළිබඳ ශෝකී අදහස් තමයි නිර්මාණය කරලා තිබෙන්නේ. එතකොට දැන් අපි දන්නවා මේ නවවෙනි සියවසෙන් පස්සේ තමයි සංස්කෘත සාහිත්‍ය ගොඩනැගෙන්නේ සංස්කෘත ආభాෂය එන්නේ. ඒ ශෘංගාරය පිළිබඳ අදහස් නවවෙනි සියවස ආසන්නයෙන් තමයි පටන් ගන්න. එතකොට සීගිරිගි කොටස් දෙකකට මූලික වශයෙන් අපිට පේනවා බෙදා ගන්න පුළුවන්. එකක් තමයි බෞද්ධාකල්පය ඔස්සේ බෞද්ධ සංස්කෘතිය ඔස්සේ මේ රූප දිහා බලලා ඒ ආසන්න කාලේ ඒ කාන්තාවන් පිළිබඳ ශෝකී අදහස් ගොනු කරපු රචකයන් ඊට පස්සේ සංස්කෘත සාහිත්‍ය ශෘංගාරය ඉස්මතු වෙන කාලේ එනකොට කාන්තාව පිළිබඳ ශෘංගාරය මුසු වෙච්ච යම්කිසි රචනා ආධාරාවක් පටන් ගන්නවා. මෙන්න මේ මූලික අධ්‍යයනය අපි ඒ කියන්නේ හරියට විශ්ලේෂණය කරගත්තාම සීගිරිගී වලින් මේ චිත්‍ර සම්බන්ධ සිද්ධ වෙන අර්ථ නිරූපණ අපිට පැහැදිලි කරගන්න පුළුවන්. මම හිතන්නේ අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමු. ඔව් මහජන අනුර මනතුංග මහත්මයා දැන් සීගිරියේ ඉතිහාසය පිළිබඳව බොහෝ මත පළ වෙලා තිබෙනවා. ඇතම අපි මිත්‍යා කියන ගණයට අයත් වෙනවා. සමහර මෙන්න මේ යුගයේ මෙහෙම වෙන්නේ නැති කියලා හිතනවා. ඇත්තම සීගිරිය කියන්නේ කාශ්‍යප යුගයේ නිර්මාණයක්ද? එහෙම නැත්නම් ඊට එහා ගිය නගර නිර්මාණයක් හෝ ඊට එහා ගිය බලකොටුවක් හෝ එහෙම. ඒ කාල නිර්ණය කරගැනීමේ යම් හැකියාවක් තිබෙනවද? මෙන්න මේ කාලයට මේ අයත් වෙන්නට ඇතයි කියලා. ඔව් හිමානන්ද මම හිතන්නේ ඔබ කිව්වා වගේ සීගිරිය පිළිබඳ බොහෝ මිත්‍යා මතත් ගොඩනැගිලා තිබෙනවා. ඊටා මෑත කාලෙදී මෙවැනි මිත්‍යා මත ඊටා විශාල වශයෙන් පැතිරෙන බවත් පෙනෙනවා. නමුත් මහාචාර්ය රාජ් සෝමදේව මහත්මයා කිව්වා වගේ සීගිරිය පැහැදිලිවම පස්වෙනි සතවර්ෂයට අයත් නාගරික ශිෂ්ටාචාරයක්. ඒක ගැන සැකයක් නැහැ. නමුත් ඊට පෙර කාලයට අයිති ආගමික මධ්‍යස්ථානයක් විදිහට සීගිරිය තිබුණා. ඊට අවුරුදු 800කට පිටර පෙර ඒ කියන්නේ මූල බ්‍රාහ්මී අක්ෂරවලින් ලියපු ශිලාලේඛන සීග්‍රේ හම්බ වෙනවා. ඒකෙන් අපිට පේනවා ඊට අවුරුදු ගණනාවකට කලින් ඊට අවුරුදු 800කට විතර කලින් ඉඳලා සීගිරියේ ආරාමයක් තිබුණ බව. මේ කිසිම සැකයක් නැහැ බෞද්ධ ආරාමයක්. මේ බෞද්ධ ආරාමේ සීගිරි ගල මුදුන නෙවෙයි තිබුණේ ගල පාමුල තියෙන ගල්ලෙන් වල බෞද්ධ භික්ෂුන් වහන්සේලා වාසය කරලා තියෙනවා. ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේ හෝ එහෙම නැත්නම් 2 වෙනි සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 2 වෙනි සියවස දක්වා ශිලාලේඛන තියෙනවා. චිරලේඛන 8ක් හම්බ වෙලා තියෙනවා ගල්ලෙන් වල. මින් පසුව, ඒ කියන්නේ මේ යුගයෙන් පසු මුල් අපි කියනක මූල බ්‍රහ්මී සහ අපර බ්‍රහ්මී යුගය කියලා මේ යුග වලින් ඇරුණාම ඊට පසුව කාශ්‍යප රජුරු සීගිරට එනකන් සීගිරේන කිසිම දෙයක් සඳහන් වෙන්නේ නැහැ. ඊට පස්සේ අපිට හම්බෙන්නේ අර මහා නාගරික සමාජය. විශාල බලකොටුවක් තියෙනවා, නගරයක් තියෙනවා. ඒ නගරයේ විවිධ අංග දැන් දියාගල් දෙකක් සීගිරේ තියෙනවා. කොටුපවුරු තුනක් තියෙනවා සීගිරිය. කොටුපවුරු තුනකින් දියගල් දෙකකින් සුරක්ෂිත වුණ ඉතාමත්ම සුරක්ෂිත බලකොටු නගරයක් විදිහට. මේක බලකොටුවක් නොවේම කියන්නවත් බෑ. මොකද අද අපි ගියොත් හමුදා කඳවුරකට ඉතාම අලංකාරය ඒවා. අපි හිතනට වඩා ඒ වගේ මල්ලු අවලා තියෙනවා, ඒ වගේ ඇතුලේ සෙල්ලම් කරනවා. ඒක ඉතාම හොඳට මම හිතන්නේ ඔබ පනාගොඩ හමුදා කඳවුරට යන්න බලන්න. ඒක නිකම්ම නිකම් මේ බංකර් ගහපු තැනක් නෙවෙයි. ඒ සීගිරියත් අපි අර බලකොටුවක් කිව්වම එකපාරම කෙනෙකුගේ හිතට එන්නේ බංකර් ගහලා මේ වැලි ගෝලි පුරවපු තැනක් නම් සීගිරිය හැම තැනක් නෙවෙයි. ඒක හරි. නමුත් බලකොටුවක් කියන මේක බල රජෙක් හිටපු හොඳ බලකොටු නගරයක්. අරලියගහ මන්දිරය වගේ. සීගිරිය බැලුවත් පෙළයි බොහොම වැදගත් විදිහට ජීවත් වෙන ස්ථානයක්. එහෙම නැතුව මේ නිකම් හැම වෙලාවෙම මේ දුරු මානගෙන තුවක්කු මානගෙන හිටපු තැනක්ම නෙවෙයි. ගොඩක් ගොඩක් අවස්ථාවල හමුදා කඳවුරවල තියෙන ඉතාම සුඛෝභෝගී ජීවිත. ඒ වගේ අස්සට කියලා බලන්න කිසිම ඉහළ හමුදා නිලධාරීන් දුක් විඳින්නේ නැහැ. ඒ දුක් විඳින යුද්ධදී. නමුත් ඇතුළතින් ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතය තුළ ඔවුන් බොහොම සුඛෝභෝගී විදිහට ඒ ආයතන ගොඩනගලා තියෙනවා. ඉතින් සීගිරියත් ඉතින් රජතුමා යම් යුද්ධයකට සූදානම් වුණා. ඔහු පැමිණියම තමන්ගේ සහෝදරයාට තියෙන බිය නිසා. ඒකට මුගලන් තමන්ට රාජ්‍යත්වය හැමුණාට පස්සේ ඔහු ඉන්දියාවට පැනලා ගියා. පැනලා ගියා ආපහු ලංකාවට ඇවිල්ලා කවදා හරි රාජ්‍ය අයිති කරගන්නා කියලා. ඉතින් මේ නිසා අනුරාධපුරේ ආරක්ෂාව නැති වුණා. ඒ වගේම අනුරාධපුරේ ඔහුට සහයෝගය ලැබුණේ නැහැ හාමුදුරුවරුන්ගෙන්. මොකද මොහු පීතෘඝාතකයෙක්. පීතෘඝාතක රජ කෙනෙකුට සහයෝගය දීමට භික්ෂුන් වහන්සේලා කැමති වුණේ නැහැ. ඉතින් ඔබ කවුරුත් දන්නවා ලංකාවේ වගේ රටක භික්ෂුන් වහන්සේලාගේ සහයෝගයක් නැතුව පාලනය අරගන්න අමාරුයි. ඒ කාසියප හොඳට තේරුම් ගත්තා. ඒ නිසා තමයි ඔහු අනුරාධපුර අතහැරලා සීගිරියට ආවේ. සීගිරියට ඇවිල්ලා වඩා ආරක්ෂිත තැනක ඔහු හිටියා. ඉතාමත්ම ආරක්ෂිත නගරයක් විදිහට සීගිරිය සඳහන් කරන්න පුළුවන්. ඔබ මොකද ඊළඟට ඇහුවේ මගෙන්? මම අහන්න ඉන්නේ දැන් ඔබ කියන දෙත් එක්ක. ඔහු ආරක්ෂාව පත තමයි එන්නේ සමාවෙන්න. ආරක්ෂාව පත තමයි ඔහු එන්නේ. හැබැයි ඔහු ආරක්ෂාව පත ආවට ආරක්ෂක විධාන වලට අමතරව වෙනස්ම නගරයක් ඔහු ඔව් එහෙමයි. දැන් ඕනෑම පාලකගේ පළවෙනි දේ ආරක්ෂාව. හරි? ඔහු ඔකේ අංක 1 ආරක්ෂාව. දෙවෙනුවට ඔහුට ඕන වුණා පෙන්වන්න තමන් දෙවියෙක් කියලා. ඔහු ගල උඩ මාලිගාව හැදුවේ. ගල උඩ බොහොම සමීපයි දිව්‍ය ලෝකෙට. දිව්‍ය ලෝකෙට ලඟ වෙන්න ඕන අයට. එයාට මම සාමාන්‍ය මිනිහෙක් නෙවෙයි. මම දැන් දෙවියෙක්. මේක අහඹු දෙයක් නෙවෙයි. මොකද මේක පස්වෙනි සියවසේදී දකුණු ආසියාව පුරා ව්‍යාප්ති සංකල්පන දේවරාජ සංකල්පය කියන එක. රජ්ජුරුව සාමාන්‍ය මිනිහෙක් නෙවෙයි රජ්ජුරුව දෙවියෙක් කිය. එයාට පෙන්වන්න වුණා මම සාමාන්‍ය මිනිහෙක් නෙවෙයි. මම වදින් පුදුම් කරන්න වටින මිනිහෙක්. මම ඉන්නේ උඩ. ඉතින් මේකට ගැලපෙන විදිහට එයා සීගිරිය කොට නැගුවා. සීගිරිය මම දැන් මහාචාර්ය සෝමදේව කියයි මේ සීගිරිය හැදුවේ ආලකමන්දාව විදියට කුවේරයා වාසය කරපු. ඒ කියන්නේ කුවේරයා කියන්නේ ධනයට අධිපති දෙවියෝ. මෙයාත් තමන්ගේ ධනය සීගිරිය තැන්පත් කරා. ධනය තැන්පත් කළ කිසියෙකුට නැගිය නොහැකි සීගිරිය ගල මුදුනේ කුවේරයා විදියට ආලකමන්දා හිටිය කුවේරයා විදියට තමයි ජීවත් වුනේ. හරි? ඉතින් මේ නිසා තමයි ඔය චිත්‍රයන්දේත් ඔය මේවා කරේත් ඔය සේරම එකට ගැලපෙනවා. ඒ සංකල්පයට ගැලපෙන විදිහට තමයි මේක බොහොම ලස්සනට මහාචාර්ය පරණවිතාන පැහැදිලි කරලා දීලා තියෙනවා. කොහොමද සීගිරි අංගෝපාංග ඔය දේවරාජ සංකල්පයත් එක්ක එකට ගැලපෙන්නේ කියන එක. ඉතින් අදත් මම හිතන්නේ ඇයි මාලිගාව වටේ බලාකුළු බැම්මක් දාලා තියෙන්නේ මෙහෙම. ආ බලාකුළු වලින් මෙහෙලා තියෙන්නේ දිවි ලෝකය උඩ. ඒ වගේ තමයි සීගිරියෙත් ඔය බලාකුළු වලින් වට වෙච්ච කාන්තාව වැඳලා මේවා කරලා මේකට ඕනුණා Taman දිවි ලෝකේ වගේ පෙන්වන්න. හරි? ඉතින් මෙවැනි අදහසක් තියෙනවා. ඊළඟට කෘෂිකාර්මික රටක් ලංකාව. ලංකාවගේ රටකට ඒ වලාකුළුන් වට වෙලා ඉන්න තැනක ඉන්න දෙවියෙක්ගෙන් වැස වලහක දෙවි කෙනෙක්ගෙන් පුද පූජා කරන එක බොහොම වැදගත්. ඉතින් මෙවැනි අදහසත් මේක අස්සේ තියෙනවා. ඊළඟට අලංකාරය කියලා කියන එක අලංකාරය අපි කාටත් වැදගත්. මේක අපි ශිෂ්ටාචාරය එදා ඉඳලම තිබ්බා. අනුරාධපුර සියලුම දේවල් ඉතාම අලංකාරයි. මේ ස්තූප ගොඩනගපු හැටි, ආරාම ගොඩනගනු හැටි මේ වගේ අලංකාරය කියන එක ඉතාම වැදගත්. කියන්නේ අපි කෘත්‍යවාදයට වැඩ කරපුවා නෙවෙයි. ඒ කියන්නේ අවශ්‍යතාවයට විතරක් වැඩ කරන්නේ. අපි අපේ අවශ්‍යතාව එකක් අලංකාරය. අපි තා බලංකාර කරනවා. මම දැන් ආපහු ටික ටික මේ අලංකාරවාද එනවා. අපේ දැන් ඔය විශ්වවිද්‍යාල ගොඩ නැගිලි පව දැන් ඉස්සර වගේ දැන් ටිකක් අලංකාර කරනවා. මම හිතන්නේ මේ මැදිරි එහෙම දැන් ටික ටික අලංකාර වෙයි. ඉස්සර එක කාලයක් හිතුව නෑ වැඩේ කරන නම් එච්චරයි කියලා. එහෙම එකක් අපේ සංස්කෘතියේ තිබුණේ නෑ. අපි වැඩේට එහා ගිය సౌందర్యවාදීන් පිරිසක්. ඉතින් සීගිරියේදී ඒක උපනැන් විලා පේනවා. ඒක ඒකේ උපරිම තලයක් නිරූපණය වෙනවා අපේ సౌందర్యවාදී චින්තනය. මේ චින්තනය අපිට හැමදාම තිබුණා. ඒක අහමු දෙයක් නෙවෙයි. සමහරු කියනවා සීගිරිය කොහොමද කරේ අවුරුදු 18කින් හැදුවේ කොහොමද ආරාමයක් කියලා. පුදුම වෙන්න කාරණාවක් නෙවෙයි. කාශ්‍යප කිසිම ලොකු වැවක් හැදුවේ නැහැ. නමුත් මහා දැවැන්ත වැව් හැදුව මහා මහා මහසෙන් රජතුමා හිටියා. පරාක්‍රම බාහුල හිටියා. එදා දැවැන්ත ස්තූප හැදුවා අනිත් රජවරු. දුටුගැමුණු රජවරු අංගලිසය ලෝකේ උසම ස්තූපය වෙනකොට. වලගම්බාව හැදුවා අබේගිරි ඒ වෙනකොට ලොකුම ස්තූපය. උසම ස්තූපය. මහසෙන් හදුවා ජේතවන ඒ වෙනකොට තිබු උසම ස්තූපය. මෙයා මොකක්වත් කරේ නැහැ කාශ්‍යප. ඒ වෙනුවට යා කරේ යාගේ මුළු ශක්තිය යදෙව්වා සීගිරියට. ඉතින් මුළු ශක්තිය වගේ තැනකට යදවුවම එහෙම එකක් කරන්න බැරි නෑ. ඉතින් ඒක නිසා අර එක එක කෙනා පත්තරවල ලියනවා වගේ මේ දෙවියන් වහන්සේලා වෙන විස්ම ලෝක වලින් ඇවිල්ලා නෙමෙයි මේ මහජනයාගේ ශ්‍රමයෙන් කරේ මේවා. මිනිසුන්ගේ ශ්‍රමය මහන්සිය මේක ASCII මේ ඒලියන්ස්ලා නෑ. දැන් මට නිතරම අහන්න එකක් තමයි මේක අර මොකෙන්ද ඇවිල්ලා රාවණෙක් ආව හැදුවා. අර හැදුවා. මෙයා හැදුවා. ඒවා මොකක්වත් නෑ. ඒවා සේරම බවපු මිත්‍යාවක්. මේවා මිනිස් ශ්‍රමයෙන් කරපු දේවල්. මිනිස්සුන්ගේ ශක්තිය, අපේ ශක්තිය, අපේ ශ්‍රමය, අපේ සංකල්ප මේවා තමයි සීගිරිය හරහා තියෙන්නේ. ඔබතුමා මේ රාවණ ගැන කිව්ව නිසා අපි ඊළඟ ගීතයක් අහලම කතා කරමු. එයාත් කතා කළේ මොකද මේ දවස්වල වැඩියෙන් කතා බහට ලක් වෙන දෙයක් පත්තරවල ගොඩක් පිටු වෙන්න වෙනවා. ගුවන් කාලයෙන් ගොඩක් වෙන්න වෙනවා ගුවන් බොහෝ රේඩියෝ වල සහ රූපවාහිනි වල. අපි ඊළඟ ගීතයට යමු. මේ ගීතය හයෙන්ද්‍රාණි බෝගොඩ ශිල්පිනිය ගාන කළ ගීතයක්. අද ගායනට මේ ළඟ මේ විත කල්පනා කාව්‍යෙදී ස්තුති කල්පනාකාරින්දී. මහාචාර්ය රාජ් සුමදේව මහත්මයා රාවණා පිළිබඳ පසුව කතා කරන්න හිටියේ නමුත් ඊට పూర్වයේ කතා කළ නිසා මම මෙතනට එනවා. රාවණා කියන්නේ මිත්‍යාවක්ද? ඔබ මම බොහොම අමාරුවක දාන්න හදන්නේ කියලා. ඒකට අපි දෙන්නටම පත්තර වෙන්න පුළුවන් <laughs> අවස්ථාවක්. මම මේක දිහා දකින්නේ ටිකක් වෙනස් විදිහකට. ඒ නිසා මගේ වෘත්තිකයන්ගෙන් මට විශාල විවේචනක් තියෙනවා. දැන් අපි කැණීම් කටයුතු වල පරිශන කටයුතු වලට ගියාම අපි ගම්වල මිනිස්සු සම්බන්ධ කරගන්නවා අපේ වැඩ කටයුතු වලට. ඉතින් මොකද ඒවා මේ මිනිස්සුන්ට අයිති දේවල් ඒ උරුමය. ඉතින් අපි මාස ගාණක් පොළොව හාරලා ඉතින් මිනිස්සු රැස් කරලා අපි ඒවා කියලා දෙනවා. ඉතින් අපි කියනවා මේ බලන්න මේ පස්තර මේ වගේ මේ පස් තට්ටුවල මෙහෙම කට්ටිය හිටියා මේ වගේ දේවල් තිබුණා මෙහෙම මෙහෙම කියලා ඉතින් අපි ඉතින් අපේ තියෙන ශාස්ත්‍රීය භාවය පෙන්නලා ඉතින් අපි කියනවා මේක එක යුග බොහෝ වෙලාවට ගැමියෝ සාවධානව අහගෙන ඉඳලා අවසානයේ අහන්නේ මහත්වෝ එතකොට රාවණ රජු හිටියේ කොයි පස්තට්ටුවේද කියලා. මොකද මේකෙන් අපිට තේරෙනවා එක දෙයක්. ඒක යථාර්ථයක්. පිටු දැකිය නොහැකි යථාර්ථයක් තිබෙනවා. මොකද අපේ සමස්ත සමාජය තුල මේ මෙවැනි චරිතයක් පිළිබඳව වෘතාන්තයක් මතකයක් තියෙනවා. ඉතින් අපි විශ්වවිද්‍යාල ආචාර්යවරු හැටියට ශාස්ත්‍රීය පරීක්ෂණවල නිරත අය හැටියට මේ මහජනයා දිගින් දිගට දිගින් දිගට අරන් යන මතකය ශාස්ත්‍රීය අවලෝකනයකට ගැලපෙන්නේ නැති දෙයක් කියලා විසිකල්ලා දාන එක ඒ තරම් යුක්තියුක්ත නැහැයි කියලා අද ලෝකේ සංවාදයක් තියෙනවා. ජනමතකය, මිත්‍යා අදහස්, ප්‍රස්තාව පෙරළු ආදී නොඑක් දේවල් මගින් සමාජයේ දිගින් දිගට අරගෙන එන්නේ සමාජයට අවශ්‍ය කරන දැනුම් පද්ධතියක්. සමාජයේ කවදාවත් નિરර්ථක දේවල් දිගින් දිගට අරගෙන එන්නේ නැහැ. දැන් අපි ගත්තොත් එහෙම නොඑක් දේවල් එහෙම ලෝකයේ තියෙන හැම කරපු උදාහරණ පර්යේෂණ තිබෙනවා. දැන් හයිටි දූපතේ ඉන්නවා එක්තරා දෙවි කෙනෙක්. ඒ හයිටි සම්ප්‍රදායික දේශීය මිනිසුන් ඒ දෙවියන් ඊටාම ගෞරවයෙන් සලකන ආහාර ගන්න ගියත් මොන කටයුතු කරන්න ගියත් ඒ දෙවියන්ට নমස්කාර කළා තමයි ඒක කරන්නේ. පස්සේ මේ මානව විද්‍යාඥයෝ මේක සොයාගෙන සොයාගෙන යනකොට මේ කවුද මේ දෙවියන්ගේ ප්‍රභාවය දෙවියන්ගේ මූලය මොකද්ද කියලා හොයාගෙන යනකොට ඒ අයට තේරුම් ගන්න පුළුවන් වුණා මේ දෙවියන් බවට පත් වී තිබෙන්නේ කැප්ටන් ජේම්ස් කුක්. මොකද මේ මේ දූපතට මුලින්ම ඇවිල්ලා ඒ ජන කණ්ඩායම් එක්ක අන්තර්ක්‍රියා කරලා ඒ ඒ චරිතය පසු කාලීනව දේවත්වයට එසවිලා මේ මිනිස්සු අතර මතකයේ රැඳුනේ ඒ ආකාරයට. අපේ සමාජයේ තියෙන අන්දරේලා මහදැන මුත්තලා කුවේ නිලා වෙනුයිකුත් අය අපේ මතකයේ ඉන්නවා. ඒ අතර ප්‍රධාන චරිතයක් තමයි රාවණා කියලා අපි කවුරුත් විශ්වාස කරනවා. ඉතින් ඒක තවම තිබෙන්නේ ජන කතාවක් ජන මතකයක් හැටියට. ඉතින් අද ලෝකයේ තිබෙනවා න්‍යායාත්මක ආකෘතියක් මේ ජන කතා මැන ගැනීමට අවශ්‍ය කරන න්‍යායවාද දියුණු කළා. ඉතින් ඒක ගැඹුරු පරිශන මාලාවක්. ඉතින් දැන් අපි අවධානය යොමු කරලා තිබෙනවා පහුගිය අවුරුදු 5ක 6ක ඇතුළත මේ මොකද්ද මේ කතාවේ තේරුම කියන එක ගැන ටිකක් මැදිහත්ව විමසලා බලන්න. ඉතින් ඒක අපි ඒක කරේ පුරාවිද්‍යාත්මක ප්‍රවේශයකින් මේක කරන්න පුළුවන්ද කියලා බැලුවා. ඒ කියන්නේ එකෙන් මේක වැරදි විදිහට අර්ථ නිරූපණය කරන්න එපා. අහවල් මහාචාර්යවරයා මෙහෙම කිව්වා, මේක තියනවා, මේක නෑ. එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. මොකද මහජනයා හැම මතයක් ගේනකොට අපි ඒක දිහා පොඩ්ඩක් නැවතිලා හැරිලා බලන එක අපේ වගකීමක් ඇටියට මම කල්පනා කරනවා. ඉතින් අපි කළා. කළාම අපිට නොඑක් රටාවල් පේනවා. නොඑක් නොඑක් දේවල් කතාවල් අවකාශය වශයෙන් ව්‍යාප්ත වෙලා තියෙන ප්‍රදේශ ඒ ප්‍රදේශ සමග හම්බෙන ඇතැම් පුරාවිද්‍යාත්මක දේවල් ඒවට ලැබිලා තිබෙන කාලවකවානු මේව ඔක්කොම නිකන් යම්කිසි ආකාරයකට අපැහැදිලි රටාවක් තියෙන බව අපට පේනවා මම හිතනවා මේක තව ඉදිරියට ගෙන යන්න ඕන නම් අපි මම මේ කතා කරන්නේ මේ සමාජයේ සාකච්ඡා කරන මේ අර මහ විශාල කතන්දරයක් ගැන නෙමෙයි. මම කතා කරන්නේ මේ මහජනයා අතර තිබෙන මේ මේ රාවණා පිළිබඳ කතාව ගැන මම මේ කතා කරන්නේ. මොකද ඒ අය දැන් මම ගියා රාවණා කන්ද කියලා තැනක් තියෙනවා බලංගොඩ ප්‍රදේශයේ රාශගලදී ආවේ මේ කන්දට නැග්ගා. ඉතින් ඒ කන්දේ ජීවත් වෙන මිනිස්සුගේ ජීවිතයේ එක කොටසක් ඒ රාවණ චරිතය. ඒගොල්ලන්ගේ වාසගම් රාවණලාගේ කියලා පටන් ගන්නනේ. ලියුම් එන්නේ ඒ වාසගමෙන්. එතකොට ඒගොල්ලෝ එළියට බහලා කියනවා අර කන්දේ මෙහෙම වුණා මේ කන්දේ මෙහෙම වුණා අපේ මුතුන් මිත්තෝ ආවේ මේ තැන් වලට මේ වැඩේ කරන්න අපි සේවය කරේ හවල් රජුර ඒ වගේ ජනතාවත් එක්ක බැඳුණු භූමි දර්ශනයක් හා ජනතාවගේ ජීවිතයට බද්ධ වුණු මතකයක් තියෙනවා ඉතින් මං හිතන්නේ අපි අපි යැපෙන්නේ මහජනයාගේ බදු මුදල් වලින් ඒතර මහජනයාගේ විශ්වාසයක් දෙස අපි යම්කිසි විදිහේ ඔවුන් වෙනුවෙන් බලලා ඒක විග්‍රහ කර දීමට විශ්ලේෂණය කර දීමට යම්කිසි වගකීමක් යුතුයකමක් තියනවා කියලා මම පෞද්ගලිකව කල්පනා කරනවා මම හිතන්නේ මාචාර්ය අනුරමනතුංග මහත්මයා මගේ ගුරුවරයෙක් මේ එතුමා වෙන මතයක ඉන්න වෙන්න පුළුවන් නමුත් මම කල්පනා කරනවා ඒක එහෙම කරන්න පුළුවන්කමක් ලෝකේ තියනවා ඉතින් ඒ හින්දා මේ මේ වගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න බෑ එකපාරට ආවෝ තියනවා ඕවා නෑ ඒක එහෙම එකක් නෙමෙයි මේක මිත්‍යාවක් නෙමෙයි මම හිතන්නේ වඩා හොඳයි අපි සමාජයේ හුඟක් වොමනාවෙන් මේක අරගෙන ඉන්න හින්දා මේක දිහා බලන එක. ඉතින් මෙහෙම වරද්ද ගන්න හොඳ නෑ. මේ දැන් අපි දන්නවා රාමායනයේන වාල්මීකි රචනා කරපු රාම රාවණ කතාව. හැබැයි අපේ ගම්වල ඉන්න රාවණගේ කතාව ඔය වාල්මීකිගේ රාවණ කතාව නෙමෙයි. ඒගොල්ලෝ දන්න වෙනම රාවණ කෙනෙක් ඉන්නවා. දැන් ඔය මම කරලා තියෙන ඔය පරීක්ෂණ කටයුතු ඔය හල්දුම් මුල් එහෙම පැත්තේ. අපි මාස ගාණක් මහන්සි වෙලා එක සොහනක් හැරුවා. ඒ සොහන අපි කාල නිර්ණය කළා අවුරුදු 3700ක් පරණයි සොහන. ඉතින් ඒ සොහනේ මේ මිනිහලු දාලා තිබිච්ච මුට්ටිය ඇතුලේ තිබුණ මේ මේ බෝල ගල් වගේක්. ඒවා හරි බරයි. අපි දන්නේ නැහැ ඒවා මොනවද කියලා. පුරාවිද්‍යාඥයෝ හැටියට අපි දන්නේ නැහැ ඒ මොනවද කියලා. අපි ඒවා වෙනමම පැත්තකින් තියලා තිබ්බා හඳුනා නොගත් බහණ්ඩ කියලා ලේබල් එකක් දාලා. නමුත් මේ අපි කැනීම් කරනකොට මිනිස්සු එනවා බලන්න මේවා මොනවද මේ මේ හම්බෙන්නේ කියලා එහෙම අහලා බලන්න. මොකද මිනිස්සු නිතරම හිතන්නේ මේ අපි කියලා කරන්නේ නිදන් හරන එක කියලා. ඉතින් අහනවා ඇවිල්ලා මොනවද මේ හම්බුනේ මහත්තයෝ එහෙම කියලා. ඉතින් අපි අර මුට්ටි කෑලි මිනිහලු පෙන්වම ඔච්චරද හම්බුනේ මෙච්චර දවසක් මේ මාස ගාණක් මේක අහාරලා ඒගොල්ලෝ විශ්වාස කරන්නේ අපිට ඊට වැඩි දේවල් හම්බුණා කියලා ඒගොල්ලෝ හිතන්නේ. මොකද අපේ ළමයෙක් ශිෂ්‍යයෙක් පෙන්වුවා මෙන්න මෙහෙම දේවලුත් හම්බෙලා තියෙනවා අර ගල් ටික. ඒ වයසක මහතුරු දෙන්නෙක් ඒ ගමේ. පස්සේ ඒ දෙන්නා ඒක බලලා කතා කරනවා ආ මේ මේ මේ මේ අහවල් දේවනේ හරි මේවා තියෙනවා. පස්සේ අපි මොකක්ද දන්නවද ඔය දේවල් කියලා. පස්සේ ඒගොල්ලෝ "ඕ මහත්තයෝ මේ මේ රාවණා ගුලිනේ මේ තියෙන්නේ මේ" මේ මේවා අර අර කන්දේ ඕන කරන් තියනවා. මේ මහත් වෙලා මාස ගණක් හැරුවට මේකේ මහන්සියලා අර කන්දේ තියනවා. ඊපස්සේ අපි ඒගොල්ලොත් ඒක ගියාම හැබෑටම තියනවා. ඒ කන්ද මුදුනේ යකඩ සහිත ගල්. නමුත් මෙතන ඊට පස්සේ අපි ඒක විද්‍යාගාරවලට යවලා සොයලා බැලුවා පේරාදෙණි විශ්වවිද්‍යාලයෙන් පරමාණු ශක්ති අධිකාරිය. ඇත්තට මේ ගල්වල තියෙනවා 92ක් යකඩ. එතකොට මේ මේ සොහොන් ගල් සොහොන් මුල මිනි අලුත් එක්ක මේ යකඩ ගල් දාලා තියෙනවා. ඒ වගේම ඒවට නම දාලා තින්නේ රාවණ. අපි හිතුවා ඉතින් රාවණ ගුලි කියන්නේ ඇයි මේවට? මේ නෑ මහත්තයා මෙහෙමයි අර සීතා දේවි උඩ ගල් ගුහාවක හිටියේ. මේ රාවණ රජුර අග්ගල අරන් යනකොට වැටිලා ඔය ගල් වෙච්චා තමයි ඔය තියෙන්නේ රාවණ දේවිට ගෙනියන්නේ. දැන් මේවා අපිට එහෙම ලේසියෙන් මේ කොතනින්ද ওই මූලය එන්නේ අර අර පොළවේ තියෙන පස්සේ අපි විද්‍යාඥයොත් එක්ක සාකච්ඡා කරාම ඒගොල්ලෝ කිව්වා මේ ගල් මේ මේ උල්කාශ්ම වලින් වැටිච්ච මේ උල්කාපාත මීටියොරයිට්ස් වලින් වැටිච්ච ඒවෙන් ප්‍රභවය වෙච්ච යකඩ ගල් තමයි මේ තියෙන්නේ කියන එක. ඉතින් මේ සොහොන් ඇතුලේ කාල නිර්ණය කරපු සොහොන් ඇතුලේ මිනි අලුත් එකගේ රවුම් ගල් තියෙන එකයි ඒ ගල් වලට දැන් මිනිසු රාවණා ගුලි කියන එකයි ඒවා උල්කාශ්ම වලින් වැටුණයි කියන එකයි ඒ ගල් ගෙනල්ලා පඹහි ඉන්නේ කිංචි ගුණේ පැත්තේ තාම කම්මල් වල පිහි හදනවා කම්මල් කරෝ ඒගොල්ලෝ ඒවට කියන්නේ හෙන යකඩ කියලා අපේ කාලගුණ විද්‍යාඥයෝ තමයි කියන්නේ මේවා මීටියොරයිට්ස් වලින් ආවයි කියලා. අර ගම් වල ඉන්න කම්මල් බාසුන් ඇහලත් කියනවා ඒවට හෙන යකඩ කියලා. කියන්නේ හෙන ගහනකොට වැටිච්ච කියලා ඒගොල්ලොත් කියනවා. දැන් මේවා අතර තිබෙන ඒ අසමමිතික සබදතාව. ඒවා හරිහැටි අවබෝධ කරගෙන මේකට විද්‍යාත්මක විදිහට ප්‍රවේශ වෙලා හැකිතරම් කරුණු රැස් කරලා මේ එන මේ චරිත මේ මතකයට මුල් වෙන මූල බීජය සොයා ගැනීමේ වගකීම විද්වතුන්ට තියෙනවා. මම ඕ රාවණා කතාව ගැන මට තියෙන ඔය වගේ ප්‍රවේශයක්. හොඳයි. අපි රාවණා කතාව නවත්තනවා. ගීතයක් අහම දැන්. මොකද අපිට මේක වෙනත් මානයකට රැගෙන යන්න පුළුවන්. නමුත් අපේ සීගිරිය තමයි ප්‍රධාන ප්‍රධාන මාතෘකාව බවට පත්වන්නේ. නමුත් රාවණා කියන නම කියරු නිසා කියන ලිස්සල ගියා වගේ හැඟුණොත් අන්න අරයත් ලිස්සල ගියා ඒක අහන්න නැතෝ කියලා කිව්වොත් ඒක අනුචිත වෙන නිසා අපි ගීතයක් රස වෙමු. සාගර සුරේෂ් මේ අපේ කීබෝඩ් වාද්‍ය ශිල්පියා ඔහු මුලින්ම ඔහුගේ කණ්ඩායම තමයි ගාන කණ්ඩායම තමයි ගාන කළේ. ඔහු වෙනත් පරේක්ෂණ කාර්යයක නිරත වෙලා ඉන්නවා. මේ සීගිරි ගී එක්ක සංගීතය කොහොමද බෙදාගන්නේ? ඒ වෙනම පරේක්ෂණ කාර්යයක් අපි පසුව ඔහුගෙන් විමසමු. බුදල්මී ඔහු සීගිරි බැලීමට ගියා එක්. ඒ ඔබත් මාත් දන්නවා. පුන පුනා කිය යුතු වන්නේ නැහැ. මේ ගීය නිර්මාණය වන්නේ ඒ ඇසුරෙන් සාගර සුරේෂ් සහ කණ්ඩායමට මම යාලිත ආරාධනා කරනවා. මීළඟ මේ විදිහට. නොසලු මා දන්නා සියල්ලම වෙනු සවන් මට මා දනිමි 说。 අපේ නිෂ්පාදන කණ්ඩායම මහඳුලා දෙන මුලින්ම මේ සාගර් ශුරේස් සමග ඔහුගේ කණ්ඩායම ගායන බෘන්දය ගාමිණී සූර්යරච්චි අභිෂේක් වීරසිංහ අසංක පෙරේරා චානක තිසරා චරිත් රත්නායක දිරංජන මදුෂාන් ජනිත් මදුවන්ත දිල්රුක්ෂ යශෝදරා කුමාරි කෝදාගොඩ රශිනි නෙත්මින නෙත්මිකා පී ප්‍රසන්තිකා සාරති ෆොන්සේකා සමග සාර සාගර සුරේෂ් පරේෂණ කණ්ඩායම් ගී කණ්ඩායමට අපි හොඳ අත්ප්‍රසන්න දැක්ලා බදිනවා අපේ වාදක මණ්ඩලය අද වයලින් වාදනය WJ උපාලි, ඉන්දුනාත් නන්දසිංහ, බටනලා දිනංජන මදුශංක, සිතාර් දිලෝෂර් රවීන්ද්‍රනාත්, කීබෝඩ් හසන්ත ජයලාල්, සාගර සුරේෂ්, බේස් ගිටාර් ප්‍රසාද් සිල්වා, රිද්ම් ගිටාර් විමල් ලක්ෂාන්ත කුරේ, තාල වාද්‍ය ලසන්ත සංජීව, විදිත රණවීර සමග හර්ෂ ජාගොඩ. අද සංගීතය මෙහෙයුවේ අපේ ලාබාල සංගීත අධ්‍යක්ෂවරයෙක් සුදත් දිලෝක්ෂ මේ වැඩසටහන සම්බන්ධීකරණය කිරීම සඳහා මට සහාය ලබා දුන්නා රූක්ෂලා වැතුමනි බොහොම ස්තුතියි ඔබටත් ඒ වගේම මැදිරි සහාය චන්දසිරි වික්‍රමසිංහ අතුරුසිරි සපුතන්ත්‍රී නාද සංකලන කළේ තරිඳු දිසානායක උපදේශකත්වය ඉන්දික ජයරත්න සිංහ සේවා අධ්‍යක්ෂ ඒ වගේම අධීක්ෂණය නියෝජ්‍ය අධ්‍යක්ෂණවල වැඩසටහන් මයුරි අබේසිංහ වැඩසටහන निष्पादने कला बाल्यजीत साहु में समग्र इंदुनिगर जयवाद thank